එහෙනම් අද දවසේ කාල වේලාවත් ටිකක් වැඩිපුර ගියා. නමුත් ඉතින් හැමෝම තවමත් 41 දෙනෙක් විතර ඉන්නවා රැඳිලා. ඉතින් ඒ සියලු දෙනාම අපේක්ෂාවෙන් ඉන්න නිසාත් එතකොට හැමෝම අවශ්‍යතාවය සඳහා ඉතින් මේ ප්‍රශ්න අහන්නේ. අද දේශනාවට ඍජුව සම්බන්ධ නොවුනත් ඒ හැම දෙයක්ම අපට ධර්මයේ පුහුණු කිරීමේදී වැදගත් වෙන කාරණා. ඒ නිසායි අපි කාල වේලාව අරගෙන හරියව සාකච්ඡා කළේ. දැන් අද දවසේ ධර්මදේශනාව ශ්‍රවණය කරන්න සාකච්ඡාව සම්බන්ධ වෙන්න සහ සම්බන්ධ වුණු ගෞරවනීය ස්වාමින් වහන්සේලා තෙහෙලින් වහන්සේලා සහ පින්වත් ඔබ හැම දෙනාටම මේ ජනිත කරගත් කුසලය මෙලව යහපත અભිවෘද්ධිය පිණිස හේතු වේවා ප්‍රඥාව අවදි කර ගැනීම පිණිස හේතු වේවා සුඛ ප්‍රතිපදාවෙන් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් අවබෝධ කරන්න මේ කුසලය අපි හැමදෙනාටම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැමදෙනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. අප සියලු දෙනාගේ හිතසුව පිණිස අපගේ ප්‍රඥාව දිනු කිරීම පිණිස පැය දෙකක දෙකමාරක් පමණ කාලයක් අපට ධර්මයේ දේශනා කළ සහ අපගේ ධර්ම ගැටලුවට පිළිතුරු සැපුව ඔබ වහන්සේට මේ සිදු කරගත්තා වූ මහා ධර්ම දානමය කුසල කර්මය පතන්නව බෝධියකින් සසර දුකින් මිදීමට හේතු වේවා. සාදු සාදු සාදු. අවසරයි.